කීර්තනාවය පැතිරීමත් එක්ක මොකද වෙන්නේ? අපට ලැබෙනවා හැම දෙයක්ම. හොඳට සිවුරු පිළිකර පින්න පාත අපේ ප්‍රත්‍ය පහසුකම් හැම එකක්ම ලැබෙනවා. එහෙම ලැබුණාට පස්සේ ඒ කීර්තියත් එක්ක ලාභයන් ලැබෙනකොට අපේ ජීවිතේ කාමයට හුරු වෙනවා. කාමයට හුරු වුණාට පස්සේ පැවිදි සැපේ ලබා ගන්න අමාරු වෙනවා. මොකද කම්සපයට කැමැත්ත ඇති වෙනවා. ඒක නිසා පැවිදි වුණාට පස්සේ පැවිදි ජීවිතයකට තියෙන ප්‍රධානම බාධක කාරණාවක් නිවන් මඟට බාධක කාරණාවක් තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. එතකොට ලාභය ලැබීම සත්කාර කිරීම දැන් වන්දනමාන ආදී කරන කාරණාව. කියන්නේ අපි දැන් හොඳ අය අපට දැන් වදිනවා. ඊළඟට කීර්තිය පැතිර යන එක ප්‍රශංසා කරන කාරණාව. මෙන්න මේ කාරණා තමන්ගේ ಗುಣ ඇහෙනකොට තමන්ගේ තියෙන දෙයක් වෙන්න පුළුවන්. දැන් අර බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්නන තියෙන දෙයක් කිව්වහම අමුතුවෙන් හතුරු වෙන දෙයක් නෑ තියෙනවනේ. එතකොට එහෙම තියෙන කාරණාවේදී අපට බොහෝ දේවල් ලැබෙනවා. ලැබුණාම මොකද වෙන්නේ? අපි ඒකට මුසපත් වෙනවා. මුසපත් වුණාම ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙනවා. මේක බොහෝ වෙලාවට බොහෝ අයට අනතුරු. රහත් නොවෙච්ච සියලු දෙනාටම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තුළ තියෙන අනතුරු. ඉතින් ඇත්තටම මම මේ කාරණාව කියන්න සූත්‍ර මම ලාභ සත්කාර සංයුත්තේ කරන්නේ මේක කියන්න කලින් මම හරි කියන්න කැමැති ඉස්සර හරි අකමැති මම මේ ලැබෙනවට වඩා කීර්ති ප්‍රශංසායනවට. මොකද හේතුව ඒ ගතිය මාතුල ගොඩාක් තිබුණා අර කීර්ති ප්‍රශංසා වලට යට වෙනවා. ඒක ඒ ලැබෙන දෙයට වඩා ඒක දරා ගන්න අමාරුයි කියලා. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් කීර්ති ප්‍රශංසා ලැබෙන්නේ බුදුරණවහන්සේගේ ධර්මයට නම් ධර්මයේ කියන නිසා නම් ඒක විය යුතුයි. ඒක මට ලැබෙන එකක් හැටියට ගන්න කොටයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි බුදුරණවහන්සේ අපි අපි ධර්මයේ හැසිරෙන තැනදී ධර්මයේ ස්මතු කරන තැනදී ඒ ධර්මයේ කියන කාරණාවට ලැබෙනවා කියනකොට අපි තුල මාන්නයක් එන්නේ නැහැ, මහාන් සත්‍යකමක් එන්නේ නැහැ. ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ලාභ සත්කාර ලැබෙන කොටයි ලාභ සත්කාර නොලැබෙන කොටයි ජීවිතේ වෙනස්කම් බලන්න ඕනේ. ඒ කියන්නේ අපේ දියුණුවක්ම තමයි ලාභ සත්කාර ලැබෙනකොට විශේෂයෙන් සත්කාර කීර්ති ප්‍රසංසා අපට දකින්න පුළුවන් නම් මේක ධර්මයක් නිසා ලැබෙන දෙයක්. ධර්මයෙන් ඉස්මතු වෙන දෙයක්. එතකොට ධර්මය තමයි මේක ගෞරව කරන්නේ. ඔන්න ඔය කාරණා අපි හැම වෙලෙම දකින්නට ඕනේ. එහෙම දකිනකොට අපි තුල තාම නීතමානීත්වය තියෙනවා. මොකද ධර්මය යථාර්ථවාදීත්වය කියන්නේම මම කියන කාරණාවකට තනක් නොවන තැන. ඒකවල මම කියන කාරණාවට තනක් නොවනවා නම් කොච්චර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණත් යට නොවි වාසය කරන්න පුළුවන්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා ගන්න උත්සාහ කළ යුතු නැහැ. හැබැයි උපදින ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට නොවි ඉන්න ඕනේ. ඉතින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන විදිහට කටයුතු කරන්න හොඳ නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක ප්‍රහාණය කරන්නමයි ලැබෙන එක උත්සාහ කළ යුත්තේ. හැබැයි ලැබෙන තැනදී අපි යට නොවි වාසය කරන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්නම් ජීවත් වෙන්න බැරි වෙනවා. මොකද ලෝකයේ ස්වභාවයක් තමයි ධර්මයක් කතා කරනකොට ශ්‍රමණත්වයක් වෙනකොට ගුණවත් වෙනකොට ලාභ සත්කාර කීර්ති සඳහා හම්බෙන එක මම අර මූලිකව පැහැදිලි කරලා පෙන්වන්නේ මතකද පළවෙනිම දේශනාවේදී කොහෙද අපි දුක් විඳින්න කියලා කියන එක නෙමෙයි හැබැයි අපට ඕන මොහොතක කටුක දේපවා ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගතිය අපිට හිතේ තියෙන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? අපි තුල හැම වෙලෙම අර සැපට අපි කැමති වෙලා කටපදේට අපි ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එහෙම නැති ජීවිතයක් අපිට තියෙන්න ඕන. ඉතින් මේ ලාභ සත්කාර කියන කාරණා, කීර්ති ප්‍රශංසා කියන කාරණා පැවිදි ජීවිතයක් තුළ ලැබෙන ඉතාම දරුණුම දෙයක්. මෙන්න මේ දරුණුම කාරණා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඊළඟට ලැබෙන තැනදී හොඳට තේරුම් ගන්නට ඕනේ ධර්මයේ අපි යොමු වෙනකොට ලැබෙනවා කියන තැනදී අපි නුවණින් යුක්තව ඒක දිහා බැලිය යුතු නිසා මම තහවුරු කරගන්න මම තහවුරු කර ගැනීම සඳහා නොලැබෙනවා කියන කාරණාවෙන් සතුටුමත් වීම කියන සැනට යන්න හොඳ නැහැ. ඒකත් මේ දේශනා තුළ තියෙනවා. එතකොට නොලැබෙන කාරණාව ඔස්සේ පීඩාව විඳිනවා. ලැබෙන කාරණාව ඔස්සේ උද්දාමයටපත් වෙනවා. ওই දෙකටම යායුතු නැහැ. අපි හැම වෙලෙම මේ ධර්මයක් නිසා ලැබෙන එකක් නෙවෙයි කියලා අපි හිතන දැන් මම ගොඩාක් හිතන එකක් තමයි මේ සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්න ගත්තට පස්සේ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා මේ කාරණා ලැබෙන්නේ. දැන් එහෙම අපි හිතනකොට අපට ඇත්තටම අර බුදුරජාණන් වහන්සේ ගැන තියෙන තවත් පැහැදීම වර්ධනය වෙන එකක් වෙන්නේ. සංයුත්නිකාය දෙකේ තියෙන්නේ ලවහත්කාර සංයුත්තේ මේකේ තියෙනවා සූත්‍ර ගණනාවක් පුංචි සූත්‍ර තියෙන නිසා මම මේ ටික ඔක්කොම කියලා දෙන්න පුළුවන් වෙයි. පළවෙනි පළවෙනි වර්ගයේ දාරුණ වර්ගයේ දාරුණ වර්ගයේ පළවෙනි සූත්‍රය දාරුණ සූත්‍රය. ඒක පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සලා දාරුණෝ භික්කවේ ලාභහත්කාර සිලෝකෝ කටකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස් යෝගක්ඛේමස්ස අධිගමාය මහණෙනි මේ ලාභහත්කාර කීර්ති ප්‍රශංසා කියන දරුණු දෙයක් නපුරු දෙයක් රළු දෙයක් මේ නිවීම කියන කාරණාව ලබන්න අනතුරු දෙයක්. ඒ නිසා මහණෙනි සස්මාතිය වික්‍රේවං සික්කිට ඔබ මෙහිම හික්මෙන්නට ඕනේ. uppannang labahakara silokana pajahissami. නචනෝ uppannang labahakara silokana චිත්තං පරියදාය තස්සති. ඒවං හිවෝ වික්‍රේ සික්කිතම්ම. ලාභාචාර ඉපදීම කියන කාරණාව ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. ඒ වගේම ලාභාචාර උපන්නට පස්සේ ඒ ලාභහත්කාර කීර්ති ප්‍රශංසා එක යට වෙන්නේ නැහැ කියලා හිතන්නට ඕන. එතකොට ප්‍රහාණය කරන කාරණාවක් කියනවා යට වෙන්නේ නැහැ කියලා හික්මනවා කියන කාරණාවක් තියෙනවා. එහෙනම් ලාභහත්කාර හොයාගෙන යෑම සිදු නොවෙන්නට ඕනේ. ඊළඟට බාලිසි කියන සූත්‍රයේදී පැහැදිලි කරනවා ඒකේ උපමාවක් වෙන්නනවා ලාභහත්කාර කියන්නේ කටුක දෙයක්, පරුෂ දෙයක්, අනුතුරු දෙයක් කියලා පෙන්නලා උපමාවක් කියනවා මාළු බාන කෙනෙක් ඇමක් කමුණලා ජලාශයකට දැම්මට පස්සේ ඒ ඇම ගිලපු මාළුවා මාළුකාරයාට අයිති වුණාට පස්සේ මාළුකාරයාට ඕන දෙයක් කරන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ මාළුකාරයා කියලා කිව්වේ මායයා. ඇම කියලා කිව්වේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාව. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවගේ ආස්වාදයට යන්න ගියොත් යෝයිකෝච බික්වේ uppannam ලාභහක්කාර සිලෝකණං අස්සාදන්නිකාමේති අයං උච්චති දැන් ලාභ සත්කාර ලැබීම කියන එකට නෙමෙයි කියන්නේ හොඳට තේරුම් ගන්න. උපං ලාභ සත්කාරයේ ආස්වාදයෙන් ගිජු වෙන්න ගියොත් අන්න ඒක කියනවා මායාගේ ගොදුරට ගියා. නැත්තම් මායා අමාරගේ හැම ගිල කෙනෙක් බවට පත් වුණා දුකටපත් වෙච්ච කෙනෙක් විනාශ වෙච්ච කෙනෙක් බවට පත් වුණා. උපං ලාභ සත්කාරයේට ආස්වාදයෙන් ගිජු වෙන්න ගියොත් අපට හැම වෙලෙම තියෙන්න ඕනේ ධර්මයේ නුවණත් එක්ක උපේක්ෂාව. ඉතින් මේ ලාභහත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ කටුක දෙයක්, දරුණු දෙයක්, පරුස දෙයක්. ඒ නිසා ලාභහත්කාර කීර්ති ප්‍රශංසා ප්‍රහාණය කරන්නට ඕනේ. ඒ වගේම ලාභහත්කාර කීර්ති ප්‍රශංසා කියන කාරණා ලැබෙන තැනදී ඒ කාරණා එක්ක යට නොවී ඉන්න උත්සාහ කරන්නට ඕනේ. ඒක තමයි බාලිසි සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එකම විදිහේ සූත්‍ර ටිකක් තියෙන්නේ. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා කුම්ම සූත්‍රය කියලා. කියන්නේ මේ කැස්බෑවෙක් උපමා කරලා පෙන්නනවා. මේ කැස්බෑවට කියනවා ලොකු කැස්බෑවෝ මෙන්න මේ වගේ කාරණාව. කැස්බෑ පුතේ උඹ අර පැත්තට යන්න එපා කියනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ අර කැස්බෑ පුතා ඒත් ඒ පැත්තට යනවා. ඒ පැත්තට ගියාට පස්සේ කැස්බෑ වැද්දෙක් අර කැස්බෑවට විදිනවා නූලකින්. සීතලයකින් ඊට නූලක් ගිහලා ඇමිනෙනවා. අර නූලක් පිටිපස්සෙන් අරගෙනම කැස්බෑව ඒ කැස්බෑ පැටියා අර ලොකු කැස්බෑ නැත්නම් කැස්බෑ තාත්තලා ඉන්න පැත්තට එනවා. ආවට පස්සේ උඹ අර පැත්තට ගියාද කියලා අහනවා. ඔව් ගියා කියනවා. උඹට තුවාලයක් උන්නද අහනවා. තුවාලයක් නම් උන්නේ ඊට පස්සේ නූලක් නම් එනවා කියනවා. ඊළඟට ඒ අවස්ථාවේදී කියනවා උඹ විනාශ වුණා. උඹ නැසුණා. උඹලගේ සියලා ඒ සියලුම දෙනා නැසුණි ඔය කාරණාව එක්කමයි. උඹ දැන් අපට අයිති නෑ කියලා අන්න අයින් කරනවා. මෙන්න මේ කැස්බෑවා කියලා කිව්වේ මාරයාට කියනවා. ඒ වගේම අර යකඩ උල සහිතේ හැම කියනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ගිජු වෙන කාරණාව. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ගිජු වෙලා ඒක එක ඉන්නකොට මොකද වෙන්නේ? ඒක නන්දි රාගයට. ඒ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන කාරණාවත් එක්ක ඒ උල කියනවා. ඒකට ඒකෙන් සතුට වෙන කාරණාවට කියනවා නූල කියලා කියන්නේ සතුට වෙන කාරණාවට කියනවා. ඉතින් මෙන්න මේ විදිහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්න ගියොත් අර ඇමට අහුණා වගේ තමයි මායයට විනාශ කරන්න පුළුවන්. ඒ නිසා ලාභ හත්කාර අනතුරුයි දරුණුයි. ලාභ හත්කාර කියන දේවල් පරුෂ දෙයක්. ඒක නිසා ලාභ හත්කාර වලට යොමු වෙන්නේ නැහැ කියලා හිතන්නට ඕන. උපන් ලාභ හත්කාර වලට යට වෙන්නේ නැහැ. ලාභ හත්කාර ලබන්නට ලැබීම පිණිස කටයුතු කරන්නේ ඒවා ප්‍රහාණය කිරීමටයි කටයුතු කරන්නේ කියලා ඉක්මෙන්ද කියනවා. ඊළඟට හොඳට තේරුම් ගන්න ඕනේ මේක කියනකොට අපි හැම වෙලෙම ඇත්තටම ගත්තොත් අපට අපි අර පැහැදිලි කරන ධර්ම ප්‍රතිපදාව කියන කාරණාව එක්ක යොමු වෙලා ඉන්නවනම් ධර්මයේ හිතන කාරණාවක හරියට ඉන්නවනම් අපි මේ ලාභ සත්කාරය කියන කාරණාවට ඍජු වෙන පැත්තට යන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපි ධර්මයේ කියන කාරණාව හිතමින් හිතුවොත් තමයි ඍජු වෙන පැත්තට යන්නේ. ඊළඟ සූත්‍රය දීගලෝම ඒලක සූත්‍රය දිගුලොම් තියෙන එළදෙනේ කටු කැලෑවක් ඇතුළට ගියාට පස්සේ මොකද වෙන්නේ හැම තැනම අර කටුවල ඇමිනිලා යනවා ඇමිල්ලා ගියාට පස්සේ උට ගැලවෙන්න වෙන්නේ නැහැ විපතකටපත් වෙනවා මෙන්න මේ වගේ කියනවා මේ ලාභහත්කාර කීර්තිම සංස්ථාවලට යට වෙලා ගියොත් උදේ කාලේ පාත්‍ර සිවුරු අරගෙන පින්න පාට ගියාට පස්සේ ආපහු හැරලා එනකොට අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වෙනවා. ඒ නිසා ඒක දරුණුයි කියනවා. ප්‍රහාණය කළ යුතුයි, යට නොවි වාසය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට මීලක සූත්‍රය. හරි ලස්සනයි මේ උපමාව. උපමාවක් කියනවා. පණුව කන්නේ අසුචි. අසුචි කන පණුව වෙනවා. මොකද කරන්නේ? අසුචි කන පණුවෙක් ඒ අසුචි කමින් ඉඳලා එයාට ලොකු අසුචි ඒ අසුචි කන පණුවට ලොකු අසූචි ගොඩාක් අසූචි වලින් ආඩ්‍ය වෙනවා. ඉතින් මට තමයි ගොඩක් අසූචි තියෙන්නේ මට තමයි ගොඩක් අසූචි තියෙන්නේ කියලා ඒ පණුව සතුටු වෙනවා. අන්න ඒ වගේ තමයි මහණෙනි. යම් භික්ෂුවක් පාත්‍ර සිල් වර්ගන පින්ඳ පාත යනකොට මට හොඳට දානි හම්බ වෙනවා මට හොඳට පින්ඳ පාතේ හම්බ වෙනවා මට හොඳට සිවුරු පිළිකර හම්බ වෙනවා අනිත් අයට ඒක හම්බෙන්නේ නැහැ කියලා හිතනවා වගේ වැඩක් මට හොඳට මේ දේවල් ලැබෙනවා කොයි වගේද? පණුවා කියනවා මට හොඳට අසුචි තියෙනවා කියලා. මට ගොඩාක් අසුචි කන්න තියෙනවා. ඒ වගේ තමයි වික්ෂුවක් ලාභ සත්කාර මට ගොඩාක් තියෙනවා මේ අනිත් අයට නෑ කියලා. මෙන්න මේ හිතන එක අන්න ඒ කාරණාව ඒ උපමාවට පැහැදිලි කරනවා. ලාභ සත්කාර වින්නට උනාට පස්සේ සුපේසල භික්ෂූන් පවා ඉක්මවලා යනවා. ඉතින් මේ ලාභ සත්කාර කියන එක අනතුරුයි භයානකයි ඒ නිසා ප්‍රහාණය කරන්නට ඒ වගේම යට නොවි වාසය කරන්නට කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට අසනිච්චක කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි පැහැදිලි කරනවා ලාභ සත්කාර කියන කාරණා මෙන්න මේ විදිහට උපමාවක් කියනවා. හෙන වදින්නේ කියන්නේ අසනිච්ච කියන්නේ හෙන ගහනවා කියන්නේ. හෙන වදින්නේ කවුරු උදෙසාද? අරහත්ත්වයටපත් වෙලා නොවන සේකං අපමත්තමා සේක වෙච්ච කෙනෙකුට පවා හෙනවදිනවා සේක වෙච්ච කෙනෙකුට ඒ කියන්නේ රහත් නොවෙච්ච සේකේකට හෙනවදිනවා කියලා මොනවද මේ හෙන කියලා කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉතින් බලන්න එහෙනම් සේකේකට පවා ඒ කාරණාවේ අනතර තියෙනවා යට වෙලා වාසය කරන්න ගියාට පස්සේ ඒ නිසා ප්‍රහාණය කරන්න ඒ වගේම යට නොවි වාසය කරන්න කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟට දිද්ද විසල්ල කියන සූත්‍රයේදී පැහැදිලි කරනවා විෂපෝපු කිරිස්සෙන් විඳින්න පුළුවන් කාටද විෂපෝපු කිරි කියන්නේ විෂ වදින්න යන්නේ ඒත් කියනවා සීක කෙනාට කියනවා අරහත්ත්වයට පත්න මිස සීක කෙනාට විෂපෝපු ඊතලයෙන් විඳින්න පුළුවන් කියනවා. අන්න ඒ වගේ කියනවා ලාභ සත්කාර. ඉතින් ඒ නිසා ලාභ සත්කාර දරුණුයි, ලාභ සත්කාර අනුතරුයි. ඒ නිසා ලාභ සත්කාර උපන්දී ප්‍රහාණය කරන්නත් උපදුනාට පස්සේ ඒ ලාභ සත්කාරවලට යට නොවි වාසය කිරීමට ඉක්මෙන්ද කියලා කියනවා. ඊළඟ සූත්‍රය සිංගාල සූත්‍රය. සිංගාල සූත්‍රයේදී පැහැදිලි කරනවා බුදුරන් වහන්සේ ඊයේ රාත්‍රියේ මට ඇහුණ නාකි හිවලෙක් උඩුබුර උඩුබුර නැහැටි හඬක් ඇහුණාද කියලා අහනවා ඇහුණා ස්වාමීනි කියලා. එහි නාකි යුවලට උක්කණ්ඩක කියන රෝගය හැදිලා තියෙන්නේ. ওই රෝගයේ පීඩා විඳිනකොට උට ගුලකට රිංගියාම ගුලේ ඉන්න බෑ. ගහකට නැග්ගාම ගහේ ඉන්න බෑ. එලිමහන්ට ගියාම එලිමහන ඉන්න බෑ. කොයි තැනකට ගියත් එයාට ඉන්න බෑ. ඉඳගත්තත් මොකක් කරා නිදියවත් මොකක් කරත් එයාට එහෙම ඉන්න බෑ. ගිය ගිය තැන ඉඳ ගන්නවා, ගිය ගිය තැන නිදා ගන්නවා. හැම වෙලෙම කරදරේ වැටෙනවා. මෙන්න මේ වගේ තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වුණා කෙනෙක් ඉන්නවා නම් පාළු කුටියක ගහක් යට එලි මහනක කිසිම තැනක උදකලාවේ ඉඳීමට එයාගේ හිත නැමෙන්නේ නැහැ. මොකද ලාභහත්කාර කීර්තිව සංසාවලට යට වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ලාභහත්කාර කීර්තිව සංසාවලට යට නොවී ඉන්න ප්‍රහාණය කරන්න කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට වේරම්බ කියන සූත්‍රය වේරම්බ වාතය ගැන කියන්නේ උඩ ආකාශය යනවා භයානක හුලඟක් වේරම්බ වාතය කියලා. මේ වේරම වාතයට අහු වෙනවන්න පක්ෂියේ. පක්ෂියෙක් අහු වුණාට පස්සේ මොකද වෙන්නේ? උගේ කකුල් එක පැත්තක, ඔළුව එක පැත්තක, තටු එක පැත්තක මොකද ගැලවිලා යනවා. එච්චර භයානක වේරම වාතයක්. මෙන්න මේ වගේ කියන එක්තරා භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට යට වුණාට පස්සේ පාත්‍ර සිව් අරගෙන පින්න පාත යනකොට වචනේ රකින්නේ නෑ, ඇස් රකින්නේ නෑ, කය රකින්නේ නෑ. ඒ වගේ ඉන්ද්‍රියයන් සංවර කරගන්නේ, හතිපට්ඨාණයෙන් තොරව වාසය කරන්නේ, සරාගී විදියට දකින රූප දැක්කාට පස්සේ මොකද වෙන්නේ? ඒකට ඇලෙනවා. ඒකට ඇල්ලා හිත ඒකෙන් බැහැ ගන්නවා. අන්න මොකද වෙන්නේ? මහාන ක්‍රමතහරිනවා. සිවුරු එක පැත්තක, පාත්‍රය එක පැත්තක, ඊළඟට පත්කඩ එක පැත්තක, එක එක තැන්වල එක පැත්තක දාලා සිවුරු වෙන්න යනවා. අර වේරම් වාතයට අහුන කුරුල්ලා වගේ ලාභ හත්කාර කියන වේරම් වාතයට අහුනාට පස්සේ මොකද වෙන්නේ? අර රාගයෙන් හිත යට වෙලා ඒකත් එක්ක සිවුරු වැල්ලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ වේරම්ම සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඊළඟ දේශනාව සගාත සූත්‍රය. ඉගෙන ගාතාවක් සහිතව වදාරන්නේ මේ ලාභ සත්කාර කීර්තිම සංසාරවලට යට වෙලා ඉන්න සමහර පුජ්‍යලියව කය බිඳලා ගිහිල්ලා මර මරණින් මත්තේ නිරේ උපදිනවා. සමහර මේක බුදුන් වහන්සේ දකින්නවා කියනවා. ඒ වගේම සමහර පුද්ගලයන්ව දකින්න ලැබෙනවා අලාභ අසත්කාර වලට යට වෙලා. ඒක මම කිව්ව අලාභ අසත්කාර කියන කාරණාව ඔස්සේ චිත්ත පීඩාවක් අසහනයක් වෙනවා. එතකොට නොලැබෙනකොට නොකී කීර්තියක් නොලැබෙනකොට අන්න ඒ කාරණාව සිලවන පීඩාවෙන් ඒකෙනුත් කය බිඳලා මැරලා ගිහින් දුක්ගතිය උපදිනවා දකින්නවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලිනුත් අලාභ සත්කාරවලිනුත් දුගතිය ගිහිල්ලා උපදිනවා දකින්නවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා වාග්යතුන් වහන්සේ පැහැදිලි කරනවා ලාභ සත්කාර කීර්ති සංසා කියන්නේ දරුණු දෙයක් අනතුරු දෙයක්. ඒක බලන්න නොලැබෙද්දිත් ඒ ගතිය තියෙනවා. දැන් අපට මේක අපි හොඳට මේ කාරණාව දකින්න ඕනේ. නොලැබෙන කාරණාවේදී පීඩාවටපත් වෙනවා කියලා කියන්නේ දුකටපත් වෙනවා කියලා කියන්නේ ලැබීමේදී ඇලෙනවා. එහෙනම් දැන් පහසුවක් අපට ලැබෙන්න ඕනේ. ඒ ලැබෙන තැනදී අපි කිජුන වී වාසය කරන්න අපට පුළුවන්කමක් වෙනවා. නැත්නම් දෙපැත්තෙම අහුවෙලා ගිහිල්ලා දුග්ගතිය කරා යන්න හේතු වෙනවා. ගාථාවක් පැහැදිලි කරනවා යස්ස සක්කාරිය මානස්ස අසක්කාරේන චූභයං සමාධින විකම්පති අප්‍රමාණ විහාරිනෝ මේ අප්‍රමාණ ප්‍රමාණ සහිත වූ මේ අප්‍රමාණව වාසය කරනකොට කියන්නේ මැනීම ඉක්මවල වාසය කරනකොට මම කිව්වේ ධර්මයක මනින මිම්ම ඉක්මවල වාසය කරනවා නම් එතන තියෙන්නේ ඇත්තටම ලෝකයට අහු නැති බව. අප්‍රමාණීය විහෙරණයෙන් වාසය කරනවා නම් අන්න ඒ කෙනාගේ සමාධියේ සත්කාර සම්මාන ඉදිරියේදී අසත්කාර නින්දා ඉදිරියේදී ඒ දෙකේම ඔහු බය කරවන්න බෑ කියනවා. ප්‍රමාණ කරන්න බැරි. ඒ කියන්නේ මනින මනින දෙයක් නැති විදිහට නම් වාසය කරන්නේ. සත්‍ය දකිනකොට මැනීම ඉක්ම වෙනවා. එහෙම වාසය කරනවා නම් අන්න ඒ කෙනා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සහ අලාභ සත්කාර නින්දා කියන මේ කරුණු වලින් යට වෙන්නේ නැහැ. ඔහු බය කරන්න බෑ. තං ජහයිනං සාතතිකං සුඛවදිති පස්සකං උපාදාන කය රාමං ආහු සප්පුරිසෝ ඉතිති අන්නේ කෙනා නිතරම ධ්‍යාන වඩනවා පුංචි දෘෂ්ටිය පවා අතහරසයෙන් දකිනවා. පුංචිම දෘෂ්ටිය පවා අතහරසයෙන් දකිනවා. උපාදානි ශ්‍රේ කිරීමෙන් ඇලෙනව අන්නේ කෙනාට කියනවා සත්පුරුෂයා කියලා කියන්නේ අන්නේ කෙනාට කියනවා. එතකොට කියනවා සත්පුරුෂයා කියලා කියන්නේ ජීවිතයේ දෙන හැම දෙයක්ම දකින පුංචි දේ බව දකින ආධ්‍යාත්මික සංසිඳීමේ ඉන්න බැඳීම ඉක්මවපු කෙනෙක්. අන්න එහෙම ලෝකයේ ඉදෙන කාරණා තුළ බැඳීම උපාදානයේ ඉක්මවන තැනදී ලාභ සත්කාරාවත් අලාභ සත්කාරාවත් එයාගේ ජීවිතේ බය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ වර්ගයේ පාති වර්ගයේ පළවෙනි සූත්‍රයේ සුවර්ණ පාති සූත්‍රයේ රන්තලියක් උපමා කරලා වදාරන්නේ මහණෙනි සමහර අය ඉන්නවා මම හිතින් දැකලා තියෙනවා රිදී රිදී කෑලි පුරවපු හතරන් තලියක් දෙනවා කිව්වත් ඒ උදෙසාවත් බොරු කියන්නේ නැහැ කියනවා. හැබැයි ලාභ සත්කාර ඉදිරියේදී බොරු කියනවා. ඒක බලන්න අර මුදල වටිනාකම කියනට වඩා අර මේකේ පෙන්නන එකක් කියනවා වස්තුත්වයේ කියනවට වඩා අපි ඒකට ගිජු වෙනවා. දැන් මෙතන වස්තුනේ ලැබෙන්නේ. දැන් ওই විදිහට ඒ සූත්‍රයෙන් ගණනාවක් කියනවා සිදී පුරෝප හතරම් පාතර ඊළඟට හතරම් පුරෝපම පාතර ඊළඟට තනි හතරම් ඒවා මෙන්න මේ විදිහට ඊළඟට ආයේ මේ ඒ කාරණා ටික ඔක්කොම කියලා කියනවා. ඒවත් බොරු කියන්නේ නෑ. ඒ කියන්නේ ලැබෙන දේවල් ලැබුණායි කියලා බොරු කියන්නේ නෑ. එච්චර වටින දෙයක් ලැබුණා. ඒතර බලන්න නම් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන එකට ගිජු වීම. ඒකේ අනිත් පැත්ත තමයි අලාභ සත්කාර කියන කාරණා. ওই දෙපැත්ත එක කරකැවෙනවා. අපි එහෙනම් අර ලැබෙන කාරණාව ලැබීම කියන කාරණාව එක ගිජුර වී වාසය කරන්න උත්සාහ කරන්න ඕනේ. මේ සූත්‍ර ටිකෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් අර විදියට වටිනා වස්තු ලැබීම කියන කාරණාව කියන එකට ලව සත්කාර කියලා කියලා නැහැ. නමුත් ඒව ලැබුණත් බොරු නොකියන කෙනා ලව සත්කාරවලදී බොරු කියලා කියන්නේ තමන් උද්දාමයටපත් වෙන. හොඳට තේරුම් ගන්න. ලැබෙන හැම තමන් උද්දාමයටපත් වෙන. කීර්තිය ලැබෙන හැම තමන් උද්දාමයටපත් වෙන. ඔන්න ඕක තමයි සැබෑවටම ලව සත්කාර කීර්ති ප්‍රශංසා කියන එක. අන්න එහෙම වෙන්නේ නැත්නම් ඒ කාරණාවේදී උපේක්ෂාවක් තියෙනවා. ඊළඟට කිසිම ලාභයක් උදෙසාවත් බොරු නොකියන කියන ලාභ හත්කාරෝස්සේ බොරු කියනවා. ඒක බලන්න කිසිම ලාභයක් උදෙසාවත්. ඒක ලාභ හත්කාර කියනකොට එහෙනම් එතනින් කියන නම උද්ධාමයටපත් වීම කියනවා. කිසිදු ලාභයක් උදෙසාවත් තමන් ඊළඟට කියනවා සංත්‍රිදී පිරුණු මහ පොළොව පිණිසවා. බොරු කියන්නේ නැති කෙනා ලාභ හත්කාරෝස්සේ බොරු කියනවා. ජීවිතයේ පිණිසවත් බොරු කියන්නේ නැති කෙනා ලාභ හත්කාරෝස්සේ බොරු කියනවා. එතකොට එහෙනම් බලන්න එතනදී කියවෙන්නේ අර තමන් තමන් උද්දාමයටපත් වෙලා වින්දනයක් ලබන සහ තමන් පීඩාවටපත් වෙන කාරණාව කියන මේ ලෝකයේ කාමයේ කියන කාරණාවට ඇලීම ගැටීමත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඊළඟට ආයි කියනවා මේ ජනපති කල්යාණ උදසාවද බලන්න එතකොට එතන අර ලෝකේ රාගය එන කාරණාව ඒ උදසාවත් බොරු කියන්නේ කියනවා ලාභ සත්කාර උදසා බොරු කියනවා. කියන්නේ ලවහත්කාර කොච්චර දරුණුයිද. ඊළඟට මාතුගාම සූත්‍රය මාතුගාම වග්ගයේ තියෙන මාතුගාම සූත්‍රය ඒකේ පැහැදිලි කරනවා මහණෙනි යම් කිසි භික්ෂුවක් මම දකිනවා මගේ හිතින් හුදකලා වෙනකොට මම දකිනවා සමහර කට්ටියන හුදකලා කාන්තාවක් ළඟ හිටියදී පවා හිත යට වෙන්නේ නැහැ. නමුත් ලාභහත්කාර ඉදිරියේ හිත යට වෙනවා කියන්නේ. ඒ නිසා ලාභ සත්කාර දරණුයි කියලා බුදුරණවහන්සේ දාරනවා. ඒ නිසා ප්‍රහාණය කරන්න ප්‍රබල ප්‍රහාණය කරන්න කියන කාරණාවයි දෙකම කියනවානේ යට නොවි වාසය කරන්න. එහෙනම් මේ ඇතුළත සිදුවෙන කාරණාව. අපේ ඇතුළත නොහැකියාවයි එතනින් ප්‍රදර්ශනය වෙන්නේ. ඊළඟ ජනපද කල්යාණ සූත්‍රයේදී පැහැදිලි කරනවා රූප රාජිනියක් දෙනවා කියවත් බොරු නොකියන කෙනා ලාභ සත්කාර කීර්ති සංස්කාර ඉදිරියේ බොරු කියනවා කියනවා. ඊළඟ ලස්සන සූත්‍රයක් තියෙනවා මේක පුත්ත කියලා සූත්‍රයක්. සද්ධා භික්ඛවේ උපාසිකා ඒකපුත්තම් පියම් මනාපං එවං සම්මා ආයාචමාන ආයාචයි එක පුතෙක් ඉන්න උපාසිකාවක් මෙන්න මේ කාරණාව කියනවා ඉල්ලිය යුත්තේ ඒ තමයි ඒ පුතාට කියන්නට ඕනේ තාදිසෝ තාත බවාහි යාදිසෝ චිත්තෝච ගහපති හත්තා ලෝකෝ හත් හත්තා ලෝකෝ ඔබ වෙන්න චිත්ත භූපති වගේ ඔබ වෙන්න හත්තා ලෝකෝ වගේ ඒක කියනවා තුලාව, උපාසකයන්ගේ තුලාව චිත්ත ගෘහපති හස්තාලවකයි කියනවා. ඒ වගේ වෙන්න කියනවා. සචේකෝත්වං ඔබ පුත ඔබ යම්කිසි හේකින් පැවිදි වුණොත් සාරිසෝ තාත ඔබ ඒ එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න කියනවා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන තුලාව. එතකොට නේද සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න කියනවා. සාරිපුත්ත මොග්ගල්ලාන තුලාව. ඊළඟට ලස්සන කාරණාවක් කියන්න කියනවා. කියනවා කියන්න කියනවා. මාචකෝ ත්වං තාත පුත ඔබ සේකං අපමත්තමානසං ලාභහත්කාර සිලෝකන අනුපාපුනාතුං ඔබ පුතේ අරහත් පියරපත් වෙන තුරාවට ලාභහත්කාර කීර්ති ප්‍රශංසා වලට වත්නම් අහු වෙන්න එපා කියන දරුණුයි කියන මේ ලාභහත්කාර කීර්ති ප්‍රශංසා අන්තරායකයි කියන මේ ලාභහත්කාර කීර්ති ප්‍රශංසා නිවන් මාගේ හික්මින කෙනෙකුට ලාභහත්කාර කීතු සංසා දරුණුයි අනතුරුයි කියනවා. ඒ නිසා තම එක පුතෙක් ඉන්න කෙනා පැවිදි වෙනවා නම් අර බලන්න ලාභහත්කාරට අහු වෙන්න එපා කියන කාරණාව කියන්න කියනවා. ඊළඟට ඒක දීතු සූත්‍රයේදී පැහැදිලි කරනවා එක දුවක් ඉන්න කෙනෙකුට ඔබ ගිහි ගෙදර ඉන්නවා නම් ඔබ කුජුත්තරා වේලුකණ්ඨගේ නන්ද මාතා වගේ වෙන්න කියනවා. ඒ තමයි තුලාව කියනවා. පැවිදි වෙන්න හිතනවා නම් ඔබට ඔබ කේමාව උපලවන්නා වගේ වෙන්න කියලා කියනවා. ඒ තමයි තුලාව කියලා. හැබැයි ඔබ දුව පැවිදි වෙලා අප්‍රමාදීව කෙලෙස් දවන කෙනෙක් නිවන අපේක්ෂාවෙන් වාසය කරද්දී ලාභ සාත්කාර කීර්ති ප්‍රසන්නතාවට නම් අහු වෙන්න එපා කියනවා. මේ අප්‍රසේක නිවන් මාගේ හික්මන කෙනෙකුට අනතුරක් වෙනවා. මෙන්න මේ විදිහට ඒක දිහිත සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඊළඟට සමන බ්‍රාහ්මණ සූත්‍රයේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ඔන්න බලන්න මේක ලස්සනයි මේ ටික යේකේජ භික්ඛවේ සමනාව බ්‍රාහ්මනාව යම් කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි ලාභ සක්කාර සිලෝකස් අස්සාදංච ආදීනවංච නිස්සාරණ තාමුතන් නප්පජානාති දැන් එහෙනම් ඒවා පජානාති වෙන්න ඕනේ කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා ඒ කියන්නේ අර නිකන් ඔහේ පලා යනවා කියන එක නෙමෙයි පජානාති වෙන්නේ නැත්තම් ලාභ සත්කාර සිලෝකනවල ආස්වාද ආදීනු නිස්සන තහත් වශයෙන් පජානතු වෙන්නේ නැත්තම් නමේතේ භික්ඛවේ සමනාවා බ්‍රාහමනාවා සමනේසුවා බ්‍රාහ්ම සමන සම්මතා බ්‍රාහ්මණේසුවා බ්‍රාහ්මණ සම්මතා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන කාරණාවේ ආස්වාද ආදීනු නිස්සරණය දකින්න නැත්තම් ඔහු ශ්‍රමණ සම්මත නැහැ බ්‍රාහ්මණ සම්මත නැහැ නච්චපන තේනායස්මන්තෝ සාමාන්‍ය ඔහුට ශ්‍රමණත්වය බ්‍රාහමණත්වය නැහැ විකෘත හැමීම ඔහු අවබෝධයට පත් වෙන්නේ නැහැ කියනවා. එහෙනම් ලාභ සත්කාර කීර්ති වසංසා තුළ අවබෝධ කරගන්න ඕනේ. ඒ යේචකෝ කේච බික්කේ සමනාව බ්‍රාහ්මනා මහණෙනි යම් ශ්‍රමණේක කරි බ්‍රාහ්මණේක කරි ලාභ සත්කාර සිලෝකස්ස අසාදං චාදීන වංච නිස්සරණං චතා භූතම් පජානಂತಿ ඒවා යථාර්ථ වශයෙන් දකිනවා අන්න ඒකන තේච කෝමි වික්කවේ සමනාවා ඒ සමනය බ්‍රාහ්මණය ශ්‍රමණ සම්මතයි බ්‍රාහ්මණ සම්මතයි ඔහුට පුළුවන් ඔහු විදුද හැමීම ඒ සයන් අපි මේ අවබෝධයටපත් වෙනවා කියන්නේ එතකොට එහෙනම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තුළ ආස්වාද ආදීන නිස්සරණ අවබෝධ කරගන්න කියනවා. ඊළඟට ওই විදිහටම සූත්‍ර තව දෙකක් තියෙනවා ဒုတိ ය සමන බ්‍රාහ්මණ සහ සතිය සමන බ්‍රාහ්මණ කියලා. ඒකෙදි එකක පැහැදිලි කරනවා සමුදය අෂ්ටාංගමේ ආස්වාද ආදිරු නිස්සරණය. ඒ කියන්නේ ලාභ සත්කාරවල සමුදය අෂ්ටාංගමේ ආස්වාද ආදිරු නිස්සරණ දකින්න නැත්නම් අන්නේ කෙනා ශ්‍රමණේ සම්මත නැහැ කියනවා. ඒවා දකින කෙනා සමුදය අෂ්ටාංගමේ ආස්වාද ආදිරු නිස්සරණ කියන ආස්වාදය දකිනවා. ආදී ප්‍රඥාවෙන්නේ අන්නේ කෙනා ශ්‍රමණේක් බව සම්මත කියනවා. ඊළඟ සූත්‍රය පැහැදිලි කරනවා මේ ලාභ සත්කාර තිලෝකන කියන එක දන්නේ නැත්නම් ඒකේ හට ගැනීම දන්නේ නැත්නම් නිරුද්ධ වීම දන්නේ නැත්නම් නිරුද්ධන මාර්ගය දන්නේ නැත්නම් ඒක බලන්න ලාභ සත්කාර කියන කාරණාව ආර්ය සත්‍ය කෝණයෙන් පැහැදිලි කරනවා මම ඔබට මුලින්ම පැහැදිලි කරා මේ කාරණාවට යට වෙන්නේ නෑ මේ දැක්මත් එක්ක අපිට ජීවිතය අත්ව වෙන කාරණාවක් ඉන්නවනම්. ඒක දැන් මේ පැහැදිලි කරේ ඒක නේද? සත්‍ය වෙන කාරණාව. ඒකවල ලාභහත්කාර තිලෝකන කියන එක ජීවිතයේ යෙදෙන එක. ජීවිතයේ යෙදෙන කාරණාවට දැක්මකින් භාවිතා කරනවා. එතකොට ලාභහත්කාර නිලෝකන දකින්න, සාමුදිය දකින්න, නිරෝධය දකින්න, මාර්ගය දකින්න. ඒ දැක්මෙන් භාවිතා කරන කෙනා එයා ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ ඒ සූත්‍ර තුන තුල පැහැදිලි කරන්න පැහැදිලි කරලා බුදුරන් වහන්සේ පෙන්නනවා ලාභහත්කාරංග තහත්ය දකින්න එක. ඊළඟට චවි කියන සූත්‍රය පැහැදිලි කරනවා මේ ලාභහත්කාර කීර්තිපසංසා හරිම දරුණුයි සම සිඳගෙන, ත්‍රිවිය සිඳගෙන, ඇට සිඳගෙන, ඇට මිදුළු සිඳ මස් සිඳගෙන, ඇට සිඳගෙන, ඇට මිදුළු දක්වාම කාවද තියෙන කියන ලාභහත්කාර සීතු සංසා දරුණුයි කියනවා. උපමාවක් කියනවා ඊළඟ සූත්‍රයේදී හරියට යම් කිසි කෙනෙක් හොඳ මේ ලණුවක් අරගෙන මොනවා හරි ඒ අස්ලෝමයක් හරි මොනවා සවියක් සවිමත් කබයක් අරගෙන ඒක වෙලලා හොඳට අදිනවා. අදිනකොට මොකද වෙන්නේ? සම මහා මස ඇට ඔක්කොම සිදගෙන යනවා. ඇට මුදු <coughs> දක්වාම යනවා. මෙන්න කියනවා <coughs> ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන කාරණාවට යට වුණොත් එහෙම ඒ වගේ දරුණුයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කාරණාව හරිම ලස්සනයි. කීනාසව බික්කු සූත්‍රයේ බුදුරණස් දාරණ මහණේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාරන්නේ යෝපිත භික්ෂූන්ට මහණෙනි රහතන් වහන්සේටත් ලාභ සත්කාර සිලෝකන අනතුරුයි කියලා දානවා රහතන් වහන්සේට ප්‍රශ්නයක් ආවන ස්වාමීන් වහන්සේ සාධාරණයි ප්‍රශ්නේනේ කොහොමද ස්වාමීනි ලාභ සත්කාර සිලෝකන රහතන් වහන්සේට අනතුරු වෙන්නේ කියලා ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යාහිස්ස ආනන්ද අකුප්පා චේතෝ යමුති නාහන්තස් ලාභ සත්කාර සිලෝකාන්තරය වදාන මේ නිවීමට පත්වීම කියන කාරණාවේදී ඔහුට ලාභ සත්කාර කිසි අනතුරක් නැහැ. ඊයේච කවාස ආනන්ද අපමත්තා සාතාපිනෝ විහෙරත් පහිතත් විහෙරත දිතනම් සුඛ විහාරාදිගත. දිතු දැහැමේ සැපසේ වාසය ඒ කියන්නේ ධ්‍යාන සපාදී දේවල් තුලින් වාසය කරන්න ප්‍රමාදයකටපත් වෙනවා. අන්නේ ප්‍රමාදයටපත් වීම තමයි ලාභ සත්කාර අනතුරුයි කියලා කිව්වේ. ඒක යට වෙනවා කියන කාරණාව නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට කීනාසව සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඊළඟ අවසාන වග්ගයේ මේක සංඝ බේද වග්ගයේ ඒකේ සූත්‍ර ටිකක් තියෙනවා සංඝ බේද සූත්‍රයේදී. ඒකදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ලාභහත්කාර කීර්ති ප්‍රශංසාවට ඇටවුණ නිසායි දේවදත් සංඝ ભેදය කළේ සංඝ ભેදය කළේ නිසා ලාභහත්කාර කීර්ති ප්‍රශංසාවලට ඇටවෙච්ච දේවදත්ගේ කුසල් මුල් සහ මුලින්ම සිඳුණා ඊළඟ සූත්‍රය කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට වෙච්ච දේවදත්ගේ කුසල් කුසල ධර්මයන් අතන කුසල් මුල සිඳුන කියන මේ කුසල ධර්මයන් සහ මුලින්ම විනාශ වුණා කියනවා. ඊළඟට ලාභ සත්කාර ඊළඟ සූත්‍රය කියනවා සුක්ඛ ධම්ම සූත්‍රයේදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යක් ලක් වුණ මේ දේවදත් හොඳ දහම් සුක්ඛ ධර්ම හොඳ ධර්මයන් සහ මුලින්ම හොගි සිඳුනායි කියනවා. ඊළඟ බුදුරණවහන්සේ ලස්සන කාරණාවක් කියනවා මෙන්න මේ විදිහට උපමාවක් ඊළඟ සූත්‍රයේදී ඊළඟ සූත්‍රයේ අත්වද සූත්‍රය අත්වද සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ වගේ කාරණාවක් බොහෝ භික්ෂුන් දෙව්දත් ගිහි මේ සිවුරු ඇරියට පස්සේ මේ කියන්නේ සාසන චුත වුණාට පස්සේ කියන්නේ දෙව්දත් අයින් වුණාට පස්සේ කියන්නේ ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ භික්ෂුන් නමතර පදාරනවා දෙව්දත් පිරිහුණේ ලාභ සත්කාර කීර්ති සංස පහළ වෙච්ච නිසාමයි ඒක මේ වගේ දෙයක් කියනවා. කෙසෙල් ගහක් පීදෙන්නේ කෙසෙල් ගහ වනසගෙනමයි. කෙසෙල් ගහ පීදුනා නම් කෙසෙල් ගහ වෙනසෙනවා. අන්න ඒ විදිහට කියනවා ලාභ සත්කාර දෙව්දත් ලැබීම මුල් කරගෙන ඔහු පිළිවුණා. උණගහ පීදෙන්නේ උණගහ විනාශ කරගෙනමයි. ඒ වගේ කියනවා දෙව්දත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුර නිසා දෙව්දත් විනාශ වෙනවා කියනවා. ඒ වගේම විලම්භකගේ කුසේ කොටලුවෙකුට දාව ගැබක් ගන්නෙ වෙලඹ විනාශ වෙන්නමයි කියනවා. අන්න ඒ වගේ කියනවා ලාභහත්කාර කීර්ති ප්‍රශංසාය පුදුම දෙව්දත් විනාශයටපත් වුණා කියනවා. ගාතාවක් කියනවා මේ පීඩන ගහ පීඩන කොට කෙසෙල් ගහ උණ ගහ වගේ දේවලුත් ගැබ්ගත් වෙලඹ කියන කාරණාවත් නැසෙනවා කියනවා. අන්න ඒ වගේ කියනවා ලාභහත්කාරට වෙච්ච අසත්පුරුෂයා වෙනසෙනවා කියලා බුදුරණන් සවදාරනවා. ඊළඟට ඊළඟ සූත්‍රයේ පංච රත සත සූත්‍රය ඒ දවස්වල බුදුරණවහන්සේ වැඩ කළේ වැඩ වාසය කළේ මේ වේළුවනාරාමේ අජාසත් රජුරෝ අජාසත් කුමාරයා හත 500ක් අරගෙන බත්සැලි උයාගෙන බොහෝ යනවා. එතකොට භික්ෂුන් වහන්සේලා අමතලා භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ අජාසත් රජුරෝ දෙව්දත්ත ගල් 500කින් දාන කරා යනවා කියනවා. මේ මහණෙනි මේ දෙව්දත් ලාභහත්කාර කීර්ති ප්‍රශංසා වලට ගැන ඒ දෙව්දත්ගේ ලාභහත්කාර කීර්ති ප්‍රශංසා වලට කැමතිෙන් ඉපා කියනවා. අදාසත් දෙව්දත් උපස්ථාන කරන්න මේ විදිහට බත්තලි අරගෙන යනවා කියනවා. හැබැයි ඔය තුලින් දෙව්දත් තුල සිදුවෙන්නේ ලාභහත්කාර වලට යට වුණ තැනදී දෙව්දත් යට වෙන්නේ නැති තාක්කල් දෙව්දත් පිරියෙන්නේ නැහැ කියනවා. නමුත් යට වුණාට පස්සේ දෙව්දත් පිරියෙනවා කියනවා. ඒක හරියට මෙන්න මේ වගේ එකක් කියනවා. ඡන්ද සුනකේකුගේ නාසයේ වලස්පිත කුඩු කරලා ගානවා කියනවා. එතකොට ඒ ඡන්ද සුනකයා හරිම රෞද්‍ර වෙනවා කියනවා. අන්න ඒ වගේ තමයි අජාසත් කුමාරයා දෙව්දත් ওই විදිහට උපස්ථාන කරන්න යනකොට ඒ දෙව්දත් ඒකට යට නොවන තාක්කල් පිරිහීමක් නෑ. යට වෙච්ච දවසට පිරිහීමක් පත් වෙනවා කියලා බුදුරණවහන්සේ වදාළනවා. ඊළඟට තව සූත්‍ර කීපයක් තියෙනවා. ඒ ටිකේ පැහැදිලි කරනවා. රාමහත්කාර කීර්ති ප්‍රසංසානතරුයි කියලා. දැන් අර කලින් කතා කරානේ ධනිය ආදී දේවල් ලැබුණත් බොරු කියන්නේ කියලා. නමුත් ලාභහත්කාර කීර්ති ප්‍රසංසා ඉදිරියේ බොරු කියනවා කියලා. ඒ වගේ බුදුරණවහන්සේ සදාරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ මෑණියන් උදෙසාවත් බොරු කියන්නේ නැහැ. හැබැයි ලාභහත්කාර කීර්ති ප්‍රසංසා ඉදිරියේ බොරු කියනවා කියනවා. තමන්ගේ අම්මා කියන්නේ මෑණියන් එනෙම්මත් කියලා කියන්නේ මෑණියන් මරන්න ගියත් බොරුවක් කියන්නේ. ඊළඟට සූත්‍රයේ තමන්ගේ පියා නිසාවත් බොරු කියන්නේ නැහැ කියනවා. හැබැයි ලාභ සත්කාර සීතු සංසාර නිසා බොරු කියනවා. තමන්ගේ සහෝදරයා නිසාවත් සහෝදර නිසාවත් පුතා නිසාවත් දුව නිසාවත් බොරු කියන්නේ නැහැ. හැබැයි ලාභ සත්කාර සීතු සංසාර නිසා බොරු කියනවා. තමන්ගේ බිරිඳ නිසාවත් බොරු කියන්නේ නැහැ. හැබැයි ලාභ සත්කාර නිසා බොරු කියනවා කියලා බුදුරණවහන්සේ දානවා. ඒ කියන්නේ ලාභ සත්කාර කියන එක ඊටාම දරුණු දෙයක්. ලාභ සත්කාර හැබැයි හොඳට තේරුම් ගන්න ලාභ සත්කාර වල ආස්වාදයේ දකින්න කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ බාහිර භෞතික වස්තුවට කියන එක නෙමෙයි ඒකට ගිජු වෙලා යන්නේ. ඒකේ ආස්වාදයේ දකින්න එක. ඒකේ ඒකට ගිජු වෙලා යන්නේ නැතුව ඒකේ ආස්වාදයේ දකින්න නැතුව අපට ලැබෙන කාරණා උපේක්ෂාවෙන් පරිභෝග කරන්න පුළුවන්කම ලැබෙනවා නම් මොන නුවණක් එක්කද? අර සම්බ්‍රාහ්මණ සූත්‍රයේ පැහැදිලි කරේ ඒ වගේ සමුදේ අස්තංගම ආස්වාද ආදින නිස්සාරණේ දකිමි. ඊදෙන ඊදෙන කාරණාවේ ජීවිතයේ ඇත්ත දකින්න යොමු වෙලා තියෙනවා නම් ලැබෙන ලාභ හත්කාර කීර්ති සංසාර තුල ඒ කරුණ දකිනකොට ලෝකේ පරිභෝගයක් විතරයි ඇති වෙන්නේ. ඒකට පිළිවීමක් නෙවෙයි. ඉතින් ඒ නිසා අන්නේ විදිහට ලාභ හත්කාරවල තියෙන අනතුරත් වාසය කරන්න ඕන විදිහත් අපි හොඳට තේරුම් ගන්නට ඕන. හොඳගෙන මොනවාරි තේරුම් ගන්න තියෙනවා නම් අහන්න. සාදාදීනව දකින කෙනා ඒක කෙනෙකුත් තොන යට වෙන්න පුළුවන් කියලා තමයි අස්සාදාදීනව දකින කෙනා මේක රහත් වෙන්න පුළුවන් එයා ආදීන දැක්කත් යට වෙන්න පුළුවන් ඒක අනිවාර්යයි ඒක කෙනයි ඔය දකින විදිහ කියන්නේ දෙකක් නේ ඒක කෙනෙක් ඉන්නවනේ කියන්නේ ශ්‍රේෂ්ඨ කියලා සම්මත කෙනෙක් ලෝකේ ඉන්නවනේ. එතකොට ඒ කෙනා අහු වෙනවා. හැබැයි අර විදිහට දකින්නවා කියන කාරණාව කතා කරනකොට ඒක වෙනස් ටිකක්. එහෙම දකින්න වාසය කරනවා නම් ඒක අහු වෙන්නේ නැහැ. නාම සංස්කාර ලැබෙන ප්‍රහාණය කරනවා කියන එකයි යසෙන්නේ කියන එකයි ඒ දෙපැත්ත කියන්නේ ඇත්තටම දැන් එකක් තමයි ලෝකයේ භෞතික වශයෙන් ලැබීම කියන කාරණාව ලැබෙනකොට යට වෙන්නේ කියන්නේ දැන් මේ දෙකෙම එකම කාරණාවක් කියනෝ නැත්නම් යට වෙන්නේ කියන්නේ ඒකට ගිජු වෙන්නේ ඇට දකින්නට යට වෙන්නේ නැහැ. ලාභ සත්කාර කියන කාරණාවක් ලැබෙනවා කියනකොට අපි අපි ජීවත් වෙන ලාභ සත්කාර කියන භවෙන් උදාහරණයක් හරියට ගත්තොත් එහෙම ෆෝන් එක ලැබුණාම අපිට තියෙන්නේ ෆෝන් එකක් ලැබුණා කියනවට එහා ගියපු ඒක තුළ තියෙන වින්දනයේ තියෙන කියන ෆෝන් එක බව ලැබීමේ වින්දනයක ජීවත් වීමනේ. අන්න ඒක ප්‍රහාණය කරන්නට. එතකොට ඔය කාරණාව ඇත නොවි වාසී කිරීමේ කෘත්‍යමයි. එතකොට අන්න ඇත්ත දැකීමක් බවටපත් වෙනවා. ලාභසත්කාර මේ ලැබෙන්නේ නැති විදිහට ඉන්නවා කියන්නේ තමයි. එතකොට එතකොට ලැබෙන්නේ නැහැ කියනකොට එතනම අපේක්ෂාවක් තිබෙනවා අනිත් පැත්තෙන් ඕනේ කියලා. ඇත්දැකීමක් නෙමෙයි තියෙන්නේ. බලෙන් අයින් කියන්නේ අපි මේ ලබහත් කරන නැතුව වාසය කරනකොට නැති බවක පීඩාව කියන්නේ ලැබෙන්න ඕන එකම. ලැබිච්ච කරන ඇත්දැකීම කියන්නේ නෙමෙයි. ඒකම ඒ ලැබෙන එක කියන්නේ දැන් අර මං කිව්වේ දැන් අපිට සාමාන්‍යයෙන් බලන්න අපට මොන හරි දෙයක් ලැබෙනකොට අපට ඒ දේ ලැබුණා කියන එකට වඩා අපට තියෙන ඒක තියෙන ඒ ඒ ලැබීම දැන් අර මම අර අර සූත්‍ර ටිකක් තරම් පැහැදිලි කරේ දැන් වෙන වස්තු තියෙනවා ඒව ඔක්කොම ලැබුණත් ලාභ සත්කාර ගැන වෙනම කියනවනේ එතකොට එහෙනම් ඊතරදී පැහැදිලි කරලා පෙන්නන්නේ අපි ආස්වාද ජනක බවකින් යුක්ත වෙනවා කියන්නේ දැන් ලාභ සත්කාරයේ ආස්වාද කියලාම කියන්නේ දැන් සාමාන්‍යයෙන් බලන්නකෝ අපිට මොනවා හරි ලැබිච්ච ගමන් සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය තියෙන්නේ ඒ වස්තුවේ ප්‍රයෝජනීය සහිතව ඒ කාරණාව දකින්න එකට වඩා ඒකේ ගිජු භාවය කියන එක. අන්න ඒක ලාභවත්කාරය. පස්සෙන්දී ඒ ප්‍රශ්නේ ඒ කාරණේ මට පොඩි ප්‍රශ්නයක් ආවේ ශේෂයන්ට දැක්මෙන්න ප්‍රමාණයි එතකොට විජු වෙනවා ලාභසත්කාරයේ විජු වෙනවා කියන කාරණයක් දෙන්න පුළුවන්. ඒකම දැක්ම කියන එක නිතර පාවිච්චි වෙන්නේ නැහැ. මේක පරිහානි ධර්ම කියනවානේ. කම්මාරාමතා, නින්දාරාමතා, සංගණිකාරාමතා, පංචාරාමතා ඔය විදිහට ඒක පරිහානි ධර්ම කියනවානේ. එතකොට ඕවාගේ ඇලී ගලී වාසය කරනවා කියනකොට ඔය දැක්මේ වාසය කිරීමක් වෙන්නේ නෑ. එතකොට ඒ කෙනාට අහු වෙනවා. එහෙනම් පිටින්සාරකේ දැක්මේ ඉන්නවා නෑ නෑ නෑ එහෙම නෑ. අනසවරනේ දැන් මහතන් වහන්සේ යට වෙනවා කියලා නෙමෙයි කියන්නේ ලෝකේ ඉන්න රහතන් වහන්සේට දැන් අර අයෝධ්‍යාපු කාරණා වගේම අර වගේ දේවල් ලැබෙනකොට තමන් ලැබු ප්‍රමුක්ති සුවය විඳිනවට වඩා ලෝකේ දේවල් කරන්නේ එතකොට මොකද වෙන්නේ ඒකත් එක්ක වාසය කරනවා ධ්‍යාන ධ්‍යාන අවස්ථාවට ඒකත් යෝගී මොනවාද ඒ ඒ එච්චර දුර හිතන්න යන්න හොඳ නැහැ. මොකද මේ වගේ දේවල් කොහොමත් වෙන්නේ නැහැ. මොකද ඒවා යථාර්ථය දකින්න කාරණායි. දැන් අර මම එක එක ශේක පරිහානි ධර්ම වගේ පිරිසත් එක්ක වාසය කරනකොට ඒ දැන් යම් කිසි දේවල් ලැබෙනවා කියනකොට පිරිසත් එක්ක වාසය කිරීමක් කියන කාරණාව තියෙනවා. එතකොට මේ ධර්මයේ අතහරසේ ගැන කතා කරන්නේ නැතුව ඉන්නා වූ රහතන් වහන්සේ ගැන විතරක් බලන්න ඕනේ. එහෙම ඉන්නකොට එහෙම වාසය කරනකොට අන්න එතනදී අර දුරහම සුඛ විහරණය කියන එක ප්‍රශ්නේ. සුඛ විහරණය කියන්නේ සමන්ත පාඩුවේ දැන් අපි සරල උදාහරණයක් ගමුකෝ. යම් කෙනෙක් රහත් වෙලා ඉන්නවා. කීර්තිරාවයක් කියලා තියෙනවා මුද ධර්ම දක්ෂයෙක් මෙහෙම එහෙමයි කියලා. කට්ටිය හොව ගාලා ඉනවා බලන්න. කීර්තිරාවය ඇති කරලා දෙනවා. ප්‍රශංසා කරනවා, වන්දනා කරනවා. දේවල් ගණන් දෙනවා. ගොඩක් කාඩ් ගාඩ් කරන් තියෙනවා. බලන්න තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර තමන්ගේ පාඩුවේ පණක් භාවනාවක් කරගෙන ඉන්න කාරණා තේරෙනවා. එච්චරයි. ඒකට බාධාවක් කියන්නේ. ඒක නානසන ප්‍රශ්නයක් කාන්නේ නානසන ප්‍රශ්නයක් කියලා දෙන්නේ. නෑ එහෙමම කියන්න බෑ. මගේ හැරලා යනවා කියලා. මොකද හේතුව දැන් ඇත්තටම ගත්තොත් මේ නිකන් ඔහේ මේ ලෝකයේ දකින බාහිර කටයුතු කර කර ඉන්නවා කියන එක නෙමෙයි. දැන් අපි සාධාරණයෙන් විතර බලන්නකො ධර්මයක් කෙනෙක් අහන්න කැමති නම් ධර්මයක් අහමින් වර්ණනා කරමින් කීර්තිරාවයක් උපද්දවමින් භෞතික දේවල් ලබා දෙමින් ධර්මය අහමින් ධර්මයත් එක්ක ඉන්නකොට ඉතින් සතන වහන්සේගේ ඉලක්කය ධර්මයේ කාරණාව කියන එක නම් අර අර කාරණාව නෙලා තියෙන බාහිර ලෝකයන් දේවල් නෙමෙයි. ලාභ සත්කාරය නිත්‍යයි කියන්නේ මේ චෛත්‍යක මායයෙන් බෙදෙන්න තමයි. ඔව් කොහොමද ඔක්කොම ගොඩ ඒව දරුණු. ප්‍රධාන වශයෙන් කියන ස්ත්‍රිය මාරක කියන්නේ කාන් ප්‍රතිලංග මේ සූත්‍ර ටිකේ ගොඩක් තිරිමුනේ ලාභ සත්කාර වලින් ස්ත්‍රිය නිසා මේ ඔය පෙන්වන්නේ ගොඩ. ප්‍රධානම කණ්ඩකයේ ස්ත්‍රිය. ඒ වගේම ලාභ සත්කාර කියන කාරණාව ඒ වගේම ලාභ සත්කාර, අලාභ සත්කාර කියන දෙක මේ ඒ මැනීම ඒ තුලාව කොහොමද සිද්ධ කරන්නේ අර අප්‍රමාණ විදර්ශනය වාසය කරනවා කියන එක ඒකට අර සූටි දෘෂ්ටියකට යන්නේ නැතුව යථාර්ථයේ දකින්නවා කියන තැන බලන්නේ ලාභ සත්කාර පැත්තෙන් හෝ නැත්නම් අලාභ සත්කාර පැත්තෙන් දෙකෙන්ම මොන දේ ලැබුණත් මොන දේ ලැබුණත් ඇත්ත දකින්න උත්සාහ කරනවා. දැන් අපිට සත්කාරයට, කීර්තියට, ප්‍රශංසාවට ලැබීමට කැමැත්තක් ඇති තැනදී මොකද වෙන්නේ? ඒ නොලැබෙනකොට පීඩාව. අපි පීඩාවක් ලැබුණත්, ලාභයක් ලැබුණත් දෙකේම ඇත්ත දකින්න නම් දෙකම එක විදිහට සමානයි. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. එකක දකිනවා නම් අනික දකින්න ඕනේ. ඒ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට දකිනවා නම් අනික කාරණා දකින්න. මොකද ඒක ප්‍රබල වැඩි. අලාභ සත්කාර කෙනෙක් ප්‍රබල වැඩි. දුක එනවා කියන තැනදී ඒක යාගේ ප්‍රඥාව ඉක්මත වෙනවා කියලා කියනවා. සරත්මකට මේ වගේ කාරණාවක් තිබුණා දැන් සරත්ේ කලින් ඉස්මතු කළා මේ අරසේ දුක ගන්න මේ මුදිතා භාවිතා කරනවා කියන දැන් මේ වගේ නාල සත්කාර කරුණකටත් මුදිතාව පාවිච්චි වෙනවා නම් ඒ පැත්තට යන්න තියෙන කාරණා සම්බන්ධයි. ඒ කියන්නේ වෙන කෙනෙකුට ලැබෙනකොට මුදිතාව තියෙනවා කියන එකද? සමාජික පැත්තේ ධර්ම සේවයක් එක්ක ඒ තිස්සක් ධර්මයේ වැඩෙනවා. ඒකට ඒ පැත්තෙන් ඉතලා ඒ ලැබෙන සතුට මුදිතාවත් එක්ක යනවා. මුදිතාවත් යනවා. ඇත්තටම ගත්තොත් ඔය කොයිතරම් නෙමෙයි මේ සාමාන්‍යයෙන් අපේ තුමු කෙනෙක් දිනුව දකිනකොට ලෝකෙ මට්ටමින් ගිහි ඒකත් මුදිතාව වැඩෙනවා. කියන්නේ සාධාර මාර්ගය කියන එක තමයි නෙමෙයි. මොකද සතර බ්‍රහ්ම විහරණ තියෙන ධර්ම මාර්ගය විතරක් නෙමෙයි. සතර බ්‍රහ්ම විහරණ ලෝකයට තියෙනවා. එතකොට එනල් කෙනෙක් ලෝකයේ කෙනෙක් කියන්නේ ඊර්ෂ්‍යාව අනිත් පැත්ත තමයි මුදිතාව කියන්නේ. යමෙක් දිනුව දකිනවා නම් ඒකෙත් මුදිතාව වැඩෙනවා. එහෙනම් ඇතිනේ